ವಿಶ್ವಾಸವನ್ನು ಸ್ವೀಕಾರವೇ ನಿಮಗೆಲ್ಲರಿಗೂ ದಾಸರ ಸ್ತುತಿಯ ಪ್ರಶಂಸಾ ಮತ್ತು ನಮಸ್ಕಾರ ತಿಳಿಸುವುದು ಹಾಲೆಲೂಯ ಹಾಲೆಲೂಯ ಸ್ವಾಮಿ ಉಪವಾಸದ ಸ್ತುತಿ ಕರಡವ ವಾಸ ಮೇನ ಮಾತು ದಿವ್ಯ ಅಡ್ವಾನ್ಸ್ ವಾತ್ಮ ಮಾರ್ಗ ದಿವ್ಯ ಅಡ್ವಾನ್ಸ್ ಮಾತೆ ಸ್ವಾಮಿ ಜೀವಾತ್ಮಕ ದಿವ್ಯ ಅಡ್ವಾನ್ಸ್ ದಿನೇ ದಿನ ಪ್ರಮೋಷಣೆ ಕರವಿ ವಾರಕ್ಷಾ ಕರವಿ

දේව දරුවෙනි අදත් අපි හිත් වලින් එක්ව ශරීරයෙන් දුරස්ව නිවෙස්වල සිට ස්වර්ගයේ අපගේ පියාණන් වහන්සේට নমස්කාර කරන මේ දවසේ ඔබත් එක්ක දිව්‍යන් වහන්සේගේ වචනේ කොටසක් බෙදා ගන්න ලැබීම වාසනාවක් කොට සැලකෙනවා. ඉතින් මම කැමති මේ වචනේ පටන් ගන්න අපි බයිබල් පදයකින් අපි ඔක්කොම දන්න බොහොම ජනප්‍රිය බයිබල් පදයකින් යේසුස් වහන්සේ යොහන් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ බිහිම කියනවා. නුඹලා වෙත සමාදානීය තබා යමි. මාගේ සමාදානීය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළඹෙන්නවත්, බයවෙන්නවත් නොදෙන්න. නුඹලාගේ සිත් කැළඹෙන්නවත්, බයවෙන්නවත් නොදෙන්න. අද දවසේ මගේ ඒ වචනේ මාතෘකාව තමයි කුණාටු මැද බලාපොරොත්තුව. කුණාටු මැද බලාපොරොත්තුව අත්‍යවශ්‍ය මොහොතක අපි අද දවසේ ජීවත් වෙන්නේ. අපි අද දවසේ දකිනවා සමස්ත ලෝකයම අඩපණ වෙලා සමස්ත ලෝකයම කර කියාගත දෙයක් නොහැකි වෙලා නොඑක් ආකාරයේ අසරණ භාවයට පත්විච්ච මොනවා කරන්නද කියලා දන්නේ නැති පරිසරයක් තුල ඉන්න ගමන් තමයි ඔබයි මායි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ දෙස බලන් යන්නේ. ලෝකේ මහා බලවතුන්යයි කියු සියලු දෙනා අසරණ වෙලා තමන්ගේ ශක්තියෙන් අහවල් දේ කරන්න පුළුවන් කියපු දෙන කෙනා කර කියාගත දෙයක් නොහැකිව සිටින මේ වෙලාවේ ඔබටත් මටත් බලාපොරොත්තු වුණාට මැද උන්වහන්සේ කිව්වා මම මගේ සමාදානය ඔබට දෙමි. එබැවින් නුඹ කැළඹෙන්නත් එපා, බය වෙන්නත් එපා. දැන් මේ ගැන අපි කතා කරනකොට අපිට ඉතාම වැදගත් වෙන බයිබල් කොටසක් තමයි අපි දකිනවා ඒ ක්‍රියාපොතේ 27 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපොතේ 27 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 15ට අපි දකිනවා ඒදි ඉතාම වැදගත් කාරණා කීපයක්. ඒ තමයි ඔබ දන්නවා පාවුල් තුමා සිරගත වෙලා ඔහු රෝමයට නැවින් අරන් යන වෙලාවේ එදා ඒ මහා ලොකු කුණාටුවක් එන බව ඔහු දැනගෙන ඔහු කියනවා මේ ගමන යන්න එපා කියලා. නමුත් අපිට කියනවා ඒ බයිබල් කොටස අපි කියවුවොත් මේ විදිහට කියනවා 11 වෙනි පදයේ 27 වෙනි පරිච්ඡේදයේ ක්‍රියා 27 11 නමුත් සියයකට මුලාදෑනියා පවුල්ඩේ කීව් දේවලට වඩා නැව්පතියාගේද නැව් අයිතිකාරයාද කීම සැලකුවේ. මේක අදත් වෙන දෙයක්. පාවුල්තුමා නැතන් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා කියපු දෙයට වඩා උන් අත්දැකීම් බහුල නැව් කප්පිත්ත නැවේ අයිතිකාරයත් කියපු දේ ගැන වැඩියෙන් සැලකුවා. උන් හිතුවා මේ මුහුද ගැන මේ නැව ගැන හොඳට දන්නේ මේ පැදපු අපි. ඒ හින්දා වුන් භෞතික දැනුම ගැන ලොකු විශ්වාසයක් තියලා මේ නැව යන්න පටන් ගත්තා. හැබැයි අපි දන්නවා මේ ගමන වැඩි කාලයක් යන්න හම්බුනේ නැහැ. මොකද හේතුව අපිට 12 වෙනි පදේ කියනවා සීත කාලේ නැවතීම සිටීමට ඒ වරාය හොඳ නැති බැවින් එතැනින් පිටත්ව පුළුවන් නම් ඊසාන ගිනිකොනටත් ඉදිරියේ තිබෙන්නා වූ ප්‍රීතේ වරායපු පෙනීකියට පැමිණ එහි සීතකාලය ගත කරන්නට යන ලෙස වැඩි දිරා දැනුමුතු මම් දුන්නෝ. ඕවය කල්පනා කරන්න එතන ටිකක් අපහසුයි. අපිට අපිට ටිකක් කම්ෆර්ට් ඕන අපිට පොඩ්ඩක් නිදහස ඕන අපිට පොඩ්ඩක් සැප පහසුකම් ඕන ඒකේ හින්දා මෙතන අමාරුයි අපි ඒ හින්දා යන් ඈතට අර අතන තියෙනවා පහසුකම් වැඩි තැන ඕනේ පහසුකම් වැඩි තැන හොයාගෙන යන්න ගියා නමුත් ඒ ගමන වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අපිට කියනවා මහා කුණාටුවක් ආවා ඒ ආවාට පස්සේ ඔවුන් ගිහිල්ලා ටික වෙලාවකින් 14 වෙනි පදේ කියනවත් නමුත් මද වෙලාවකින් එව්‍රෝක්ලොන් නම් කුණාටුවා කුණාටු උලඟක් එතනින් හැමුවේය. කුදුලේ මහා ලොකු කුණාටුව කමන්න පටන් ගත්තා. ඒ කුණාටුව හමන්න පටන් ගත්තට පස්සේ ඉදිරියට යන්න බැරි වෙනවා. අද දවසේ අපි දකින්නේ මුළු ලෝකෙට ඒක වෙලා තියෙන්නේ. ලෝකෙ ඉදිරියට යන්න විදියක් නැති වෙලා. ආර්ථිකය කඩා වැටිලා. බුද්ධියට මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැති වෙලා. මේ වෙනකොටත් ඔබ දන්නවා ලෝක බලවතුන් අසරණ වෙලා ආර්ථිකේ රඳව ගන්න නම් මිනිස්සු මැරෙන්න දෙන්න වෙලා මිනිස්සුන් ආරක්ෂා කරන්න නම් ආර්ථිකේ කඩා වැටෙන්න දෙන්න මුකුත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා දැන් අපි මේ බයිබල් කොටස දිගින් දිගට කියවුවොත් අපිට පේනවා ඕන් පළවෙනියට මොකද කරන්නේ ඕන් මුලඟ හමන පැත්තට යන්න පටන් ගන්නවා මේ තමයි දෙවියන් වහන්සේ නොදන්න මිනිසයා කුණාටුවකදී මුණ දෙන විදිය යන පැත්තට යන්න දෙන්නේ අපේ සාමාන්‍ය කියමනක් තියෙනවා පෙරළුණාත හොඳයි. ඔහේ යන්න හරි. අද දවසේ අපි දැක්න බොහෝ මිනිස්සු ඔහේ යන්න ඇරලා බලන්නේ. තව කොටසක් ඉන්නවා. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන කියලා තමන්ගේ ජීවිතය රැකගන්න ඕන කියලා හිතලා තමන්ගෙම ඒ ඒ ලයිෆ් බෝට්ස් වලට නැත්තම් ආරක්ෂක බෝට්ටු වලට නැග ගන්න උත්සාහ කරනවා. තම තමන්ගේ ලයිෆ් බෝට්ස් වලට ඒන් අපිට පේනවා මේ කාලේ මිනිස්සු එන්න එන්නම තද ආත්මార్థකම් වෙලා තියෙනවා. තමන්ගේ සුරක්ෂිතකම අපි දකිනවා ලෝකේ හැමතැනම. ඒක ලංකාව විතරක් නෙමෙයි අපි දකින මුළු ලෝකෙ පුරාම මේක අපි දකිනවා. ඔවුන් යන යන තැන්වල ඔවුන් යන යන තැන්වල මාක් සුපර් මාකට් එකට ගියාම මුළු සුපර් මාකට් එකේම තියෙන බඩු අරගෙන ඉන්න යනවා. තමන් සුරක්ෂිත වෙන්න යනවා. තමන්ගේ ලයිෆ් බෝඩ් එක තමන්ගේ ලයිෆ් බෝඩ් එක විතරක් තමන් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දකිනවා සමහර දේවල් මෝඩයි. හැබැයි අපි සමහර වෙලාවට කලබල වුණාම මෝඩ දේවල් ගොඩක් කරනවා. ඔවුන් මොකද කරන්නේ? ඔවුන් බෝට්ටුව ලණු වලින් ගැට ගන්න උත්සාහ කරනවා. බෝට්ටුව ලණු වලින් ගැට ගන්න උත්සාහ කරනවා. ඒ වගේම නැංගුරක් දාන්න හදනවා. අපි අද දකින්න අපේ ජීවිතවල ගොඩක් අය දැන් බෑ, තවත් බෑ. අපි දැන් නවතිමු. එහෙම කියලා අතහැරලා දාලා අද දවසේ අපි මේ මොහොතේ කතා කරන වෙලාවේ තරුණ පිරිසක් ඉන්නවා. තමන්ගේ ජීවිත එහා මෙහා යන්නේ කොහෙද කියලා දන්නේ නැති නිසා නැඹුරක් දාලා. ඔවුන්ට තේරෙන්නේ නැහැ කොහෙටද අපි යන්න යන්නේ. ඔවුන්ට තේරෙන්නේ නැහැ අපිට මොකද්ද වෙන්න යන්නේ. බලාපොරොත්තු සුන් වෙලා. ඒ සුන් අපි මම හිතන්නේ අපි මෑතකදී අපි තාම දුක්ඛිත කාරණයක් සුවා ඒ වයසක මව කොවිඩ් හැදිලා කියලා අරන් ගියාට පස්සේ ගෙදර ඉඳපු යම් ආබාධිත තරුණේ සියදි විහාන් කරගන්න. කර කියා ගන්න දෙයක් නැතුව. මේ වගේ කතා අපිට ගොඩාක් ඇහෙනවා. ඒ නිසා Tamanට කර කියා ගන්න දෙයක් නැතුව ආතතියටපත් වෙලා අමාරුවටපත් වෙලා කරගන්නේ මොනවද කියලා දන්නේ නැතුව. ඒ වගේම අපි දකිනවා මේ අය Taman මෙච්චර කාල රැස් කරගෙන ඉඳපු බඩු ටික Tamanගේ මතින් කෝට්ටුවෙන් එළියට තල්ලු කරන්න පටන් ගන්නවා. Taman රැස් කරගත්ත තමන්ට තේරෙනවා මේ බෝට්ටුවට අපිට මේ යන ගමන යන්න හරි අමාරුයි මේ රැස් කරගත්ත දේවල් ඉඳා. ඉන්ද ඕන් ඕන්ගේ මතින් තමන්ගේ බෝට්ටුවේ තියෙන දේවල් නැවෙන් පිටත දාන මේක හරි වේදනාකාරී අත්දැකීමක්. තමන් ආරක්ෂා කරගත්ත තමන් සුරක්ෂිත කරගත්ත තමන්ටම කියලා රැස් කරගත්ත දේවල් තමන්ගේ මතින් එළියට දාන්න එනවා. එහෙම අමාරුවෙන් ඉන්න ගමන් ඕන් සියලු දෙනා කන්නේ බොන්නේ නැතුව බලාපොරොත්තු නැති විච්ච තත්ත්වක ජීවත් මේ තමයි දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිස්සෙකේ කුණාටු වලට උත්තර දෙන ක්‍රම නැත්නම් ඒවා තමයි ඔවුන්ගේ ප්‍රතිචාර. නමුත් මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබටයි මටයි ඊට වඩා බලාපොරොත්තුවක් තියෙනවා. අපි කියවුවොත් ක්‍රියාපතේ 27 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ මම හිතන්නේ මේක ඉතාම වැදගත් පදයක් අපිට. ක්‍රියාපොතේ 27 20 27 25 වෙනි පදය. 25 වෙනි පදේ පවුල්තුමා මෙහෙම කියනවා සෙනෙකට. එබැවින් මිනිසෙනි ධෛර්යයත්ව සිටින්න. මක් නිසාද මම දෙවියන් වහන්සේව විශ්වාස කරමි. මට කියන්ට යෙදුණු ප්‍රකාරයට සිද්ධ වන්නේ ඇයි විශ්වාස කරමි. අපවසරයක්. පවුනේ එබැවින් මිනිසෙනි ධෛර්යය ඇතුව සිටින්න. මක් නිසාද මම දෙවියන් වහන්සේව විශ්වාස කරමි. මට කියන්න ඊතුරු ප්‍රකාරයට සිද්ධ වන්නේ ඇයි විශ්වාස කරමි. ඔව් වචන වැදගත් කාරණා තුනක් කියනවා. එක ඔහු මිනිසයන්ට කතා කරනවා. මිනිස්සෙනි ධෛර්යය ඇතුව සිටින්න. දැන් අධෛර්ය වෙලා කන්නේ බොන්නේ නැතුව තමන්ගේ ජීවිතේ දේවල් අතහැරලා බලාපොරොත්තු තුන් වෙලා ඉන්නවා. මිනිස්සයට ඔබටයි මටයි බලාපොරොත්තුවක් දෙන්න නම් පළවෙනියට අපි ධෛර්යමත් වෙලා අපි කලබල වෙලා අපි මූණ ඈද කරගෙන අපි අධෛර්ය වෙලා මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැතුව නම් ඉන්නේ. මම හිතන්නේ අපිට අනිත් අයට බලාපොරොත්තුවක් දෙන්න බෑ. ඒ නිසා මගේ පිය සහෝදර සහෝදරියෝ මේ කාලේ පළවෙනි වැදගත් දේ. ඔහු කියනවා ධෛර්යමත් වෙන්න. මොකද හේතුව ඔහු කියනවා මට කියන්න මට දෙවියන් වහන්සේ කිව්ව විදිහටම සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ උට යමක් කියලා තිබුණා. ඒ තමයි අපි දන්නවා ඒ කතාව දිගට කිව්වොත් උට කියලා තිබුණ දෙවියන් වහන්සේ නුඹ රෝමයට යනවා. ඒ නිසා මොන කුණාටු ආවත් දෙවියන් වහන්සේ ඌව ගෙන යනවා කියපු වරායට දෙවියන් වහන්සේ ඌව ගෙන යනවා නිසැකයි. ඒ නිසැකකම නිසා මේ සියලු කලබල මැත්තේ පාවුතුමා දිරිමත්ව සිටිනවා. ඔහු ධෛර්යමත්ව සිටිනවා. ඔහු දන්නවා මම මේ ගමනේදී කුණාටුවට අහු වෙලා මැරිලා යන්නේ නැහැ. මම නාස්ති වෙලා යන්නේ නැහැ. මොකද හේතුව මාව කැඳවපු දෙවියන් වහන්සේ මට පොරොන්දු වුණා. ඒ වරායට යන බව. ඒ වරායට යන බව දන්න නිසා ඔහු දිරිමත්ව සිටියා. ඒ නිසා ඔහු තුල ඒ සමාදානය තිබුණා. ඒ කුණාටුවට බැරි වුණා. ඔහුගේ සමාදානය අයින් කරන්න. මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි ඒ නිසා අන් අයව දහිවීමක් කරන්නට ප්‍රථම අපි අපේ සමාදානය රැකගත යුතුයි. එසේ රැකගන්නට නම් අපි ප්‍රධානව මතක තියාගන්න අවශ්‍යයි. අපේ දෙවියන් වහන්සේ මේ සියලු කුණාටු මැත්තේ ඔබටත් මට යන්නට අවශ්‍ය කරන කරුණාව ලබා දෙන්න. ඒ නිසා පළවෙනි දේ ඔබ තුළ ඒ ධෛර්ය නැත්නම් ඒ සාමය රැකගන්න. ඒ සාමය පවත්ව ගන්න. ඒ සාමය ඔබ තුල පවත්ව ගන්න. ඔබේ නිවස තුල පවත්ව ගන්න. මේ කාලේ විතර සාමය පවත්ව ගන්න එක ලේසි නෑ. නමුත් ඒකට වැඩි උත්සාහය යෙදිය යුතුයි සාමය පවත්ව ගන්න. ඒ වගේම ඔහු කියනවා මා විශ්වාස කරා. මොකද දෙවියන් වහන්සේ මට කිව්වා. දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවෙනි කාරණය උනාට මැද යන්න අපිට අත්‍යවශ්‍ය දෙයක් ඇදහිලි. ඔබට මතක නම් යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්න කාලේ කුණාටුවට අහු වෙලා ගෝලයෝ කලබල වෙලා ගිලෙන්න යනවයි කියලා කෑ ගහන වෙලාවත් යේසුස් වහන්සේ උන්ගෙන් ඇහුවේ. ඇයි බය වෙලා? ඇදහිල්ලකෝ. එනිසා ඔබයි මායි මෙච්චර කල් යටි ගිරියෙන් කෑ ගහලා ප්‍රශංසා කරලා දේව සභාවට ඇවිල්ලා කෑ ගහපු වෙන්න ඇදහිල්ල ක්‍රියාත්මක කරන්න කාලය. අපිට අවශ්‍යයි ඇදහිල්ල. මහා මර මහා මෙරක් තරම් ඇදහිල්ලක් නෙවෙයි. අපහැටයක් වගේ චූටි ඇදහිල්ල. අපේ දෙවියන් වහන්සේ යහපත්. ඒ දෙවියන් වහන්සේ මේ ගමනේදී අපිට උදව් කරයි. ඒ දෙවියන් වහන්සේ අපිව යා යුතු තැනට ගෙන යයි. ඒ කියන ඇදහිල්ල, ඒ පුංචි ඇදහිල්ල. ඒකට පුළුවන් මහා පර්වත. ඒකට පුළුවන් මහා කඳු පා කරන්න. ඒ ඇදහිල්ල අවශ්‍යයි. එක සාමය රැකගන්න. දෙක ඇදහිල්ල තබා ගන්න. තුන්වෙනි කාරණය දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ වචනයට කීකරුවේ. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ වචනයට කීකරුවේ. මතෙව් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ ඉඳලා 27 වෙනි පදය දක්වා අපි අපි සන්ඩර් ස්කූල් එකේ ළමයින්ට උගන්වන කතාවක්. ඔබයි මයි නිතර නිතර කතා කරන කතාවක්. ඔබට මතක නැහැ අත්තිවාරම් දෙක වෙන්න අවස්ථාවක් දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒ මත ඔබේ ගේ ගොඩ නගන්න. එතකොට කුණාටු ආවට කුලගෙන මුවට ඒක වැටෙන්න යන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ වචනයට කීකරුයි. මේ කාලේ ඔබට පුළුවන් හොඳම දේ තවත් ඔබත් එක්ක ඉන්න අයත් එක්ක පුළුවන් විදිහට බෙදා ගන්න. පුළුවන් විදිහට ලබා දෙන්න. බලාපොරොත්තුව ලබා දෙන්න, ප්‍රීතිය ලබා දෙන්න දෙන්න පුළුවන් දේ දෙන්න. අසංවාසියට අත දික් කරන්න. කොවිඩ් අපිට මතක් කරගන්න. දුරස්තභාවය රැකගන්න. හැබැයි මේ වෙලාවේ ඔබේ ආදරය, ඔබේ රැකවරණය, ඔබේ ධෛර්යය, ඔබේ අසල්වාසියට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ මෙතෙක් කල් ඉගෙනගත්තු දේවල් මෙන්න ක්‍රියාත්මක කරන්න කාලයක්. ක්‍රියාවෙන් ඔබේ ඇදහිල්ල ප්‍රකාශ කරන්න. අසල්වාසියට ප්‍රේම කරමින් ඔහුගේ අවශ්‍යතා සොයා බලමින් ඔහුට කරන්න පුළුවන් දේ කරන්න. ඒ නිසා දෙවියන් වහන්සේටත් දෙවියන් වහන්සේගේ වචනයටත් කී කරලා. තුන්වෙනි සහ අවසාන වශයෙන්. ඊසාය පොතේ හයවෙනි පරිච්ඡේදය අපිට මතක් කරනවා. උස්සිය රජු මැරුණු අවුරුද්දේ. සියලු දෙනා බලාපොරොත්තු නැති වෙලා ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේගේ දාසයා දෙවියන් වහන්සේගේ දරුවා දෙවියන් වහන්සේගේ මාලිගාවට යනවා. ඒ මාලිගාවට යනකොට ඔබ දකිනවා දෙවියන් වහන්සේ උසූ සස්සු සිංහාසනාරූඪව සිටින. පොළොවේ බොහෝ කැළඹිලි වෙද්දී අපේ දෙවියන් වහන්සේ තාම සිංහාසනාරූඪව සිටින. උන්වහන්සේ පාලක මැදිරියේ සිටින. ඒ නිසා විශ්වය කියන මේ ලෝකය අනතුරටපත් වෙනවා. ඒක හැලහැප්පිලි පෙනේ. රෝලර් කෝස්ටර් එකක් වගේ අපිට දැනේ. හැබැයි පාලක මැදි හේතිරියන් වහන්සේ උන්වහන්සේ නියත ලෙස එය නිසි ලෙස කළමනාකරණය කරයි. ගෙන යා යුතු දිසාවට ලෝකයේ ගෙන යයි. එබැවින් මතක තියාගන්න අපේ දෙවියන් වහන්සේ රජකම් කරනසේක පාලනය කරනසේක උන්වහන්සේගේ පාලනයේ විශ්වය ගිලිහි ගොස් නැත. එබැවින් අපි කිමු ස්වාමී ඔබ අපේ රජුරෝ ඔබ අපේ ස්වාමීන් වහන්සේ ඔබට මම බාර වෙනවා. අපේ ජීවිත බාර අනිත් අය වගේ කැළඹිලා පෝට්ටුවත් නාස්ති කරගෙන අපිත් නාස්ති වෙන්න යන්නේ නෑ. අපි මේ ගමන ඔබත් සමග සේන්දු විය යුතු වරායට නිසැකවම සේන්දු වෙනවාමයි. එසේ ගමන් කරන්නට උන්වහන්සේ ඔබට ධෛර්යය, සමාදානය සහ කීකරුකම දෙන සේක්වා. God bless you. හොඳයි මේ දවස්සේ අපි දෙවි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනවා උන්වහන්සේගේ දිව්‍ය වචනය සුද්ධෝ ලියවිල්ල ඒ වචනය තුලින් අද දවසේ අපි ලැබුවා වූ ඒ අනුත් පන්නරය සහ උන්වහන්සේගේ වචනයෙන් අපට දෙන්නා වූ දැනුමතුකම් ඉගැන්වීම් ඒ වගේම ඒ දේශනාවන් තුළ දේශනාව තුළ අපි ඇසුවා වූ දේවල් අපේ ජීවිතයට අදාළ කරගෙන දිනපතා ජීවත් වීම උන්වහන්සේ සමග විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ අපේ ජීවිත ගමන උන්වහන්සේ සමග ජීවත්වීමත් වචනය ප්‍රතිපත්ති සහ වචනයෙන් අසන්නා උදේවල් අපේ ජීවිතය තුළ පවත්වාගෙන යෑම තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අසන්නව පමණක් නොවේ ක්‍රියාත්මක කරන්නත් ඒ තුළ පවතින්නත් ඒ තුළ ජීවත් වෙන්නත් ඒ තුළ තීන්දුව තීරණ ගන්නත් දෙවියන් වහන්සේ අප උපකාර කරයි මඟ පෙන්වයි අපව ගෙනියයි කියලා අපි යාඥා කරමු මේ සතිය බාර කරමු එන්න උදවස්කාර කරමු ඇසුවා විසුද්ධ උලියමින් අනුව අපේ ජීවිත ගමන ගොඩනගා ගන්න ඒ තුල පවතින අපට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙයි කියලා අපි මුළු ජීවිත කාලයේම අපේ දෙවියන් වහන්සේගේ වචනය අහුවත් ඒ තුල පවතින්නේ නැත්නම් අපේ ජීවිතේ ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ දවසේ යාඥා කරමු ස්වාමිනී ඔබ වහන්සේ අපට උපකාර කරන්න. මුළු විශ්වයම පාලනය කරන සර්ව බලධාරී ජීවමාන දෙවිපියාණනි මේ දවසේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප සමග ඉන්න නිසා. ස්වාමීන් අපි යාඥා කරනවා විශ්වය බැවුව විශ්වය අයිති සර්ව බලධාරී දෙවි පියාණන්. අද දවසේ අපි අසුවා වචනය පරිදි වගේම අපට ඔබ වහන්සේගේ ලියවිල්ල තුලින් කතා කර ඇති පරිදි ස්වාමීන් අපේ ජීවිත ගමන හැඩගස්වා ගන්න. ඒ තුල පවතින ජීවත් වෙන්න. ඒ තුල ස්වාමීන් අනාගතයේ හැම අභියෝගයකට මුහුණ දෙන්න, තීරු තීරණ ගන්න. අපට උදව් කරන්න. ස්වාමිනියකින් කිසිම විටක ස්වාමිනි වමටවත් දකුණටවත් නොහැරී දෙවියන් වහන්සේගේ වචනය තුල පවතින්න ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්න අපට උපකාර කළ බැනව. දැන් දෙවි ස්වාමිනිය මේ ඔබ වහන්සේ දෙන්නා දවස් පාර කරනවා. විදන්නු කාලය නපුරුයි කාලය අමාරුයි බුද්ධ විපියාණන් වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ උදෑත් වලට අපි බාර වෙනවා කැප වෙනවා. ස්වාමීන් වහන්සේ සමග සිටිය මැනව ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාවත් අපට දුන්න මැනව. අපගේ පවුල අපගේ ජීවිත අපගේ අනාගත දවස් ස්වාමීන් අපි ඔබ වහන්සේගේ අත්වලට යටත් වෙනවා. අපව ආරක්ෂා කරන්න, අපව රැකබලා ගන්න, අපව පෝෂණය කරන්න. ඔබ වහන්සේගේ ශුද්ධ උදෑත් වලට යටත් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. අපගේ පිය උදවියන් වහන්සේගේ ප්‍රේමය, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය, සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුම් සදාකාල ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග